පසුගිය සතියේ අපි රූප රාග අරූප රාග යන සංයෝජන දෙක පිළිබඳව යම් මට්ටමක සාකච්ඡාවක නියැලුණා. අද අපි බලාපොරොත්තු වෙන්නේ උද්ධම් භාගීය සංයෝජන ධර්මයන් අතරින් තවත් සංයෝජන ධර්මයක් පිළිබඳව සාකච්ඡා කරන්න. නිර්වාණගාමී ප්‍රතිපදාව තුළ අරහත් ඵලය තුලින් නිෂේධනය වෙන එහෙම නැත්නම් ප්‍රහාණය කරනු ලබන සංයෝජන අතරේ ප්‍රධාන සංයෝජනයක් වන මානය කියන සංයෝජනය. ඔබට මට අපට සියුම්බ එහෙම නැත්නම් වැඩියෙන් මධ්‍යස්ත ප්‍රමාණයට යම් මට්ටමකට තියෙන මේ මානය පිළිබඳව කතා කරන්නයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අදත් සිරිත් පරිදි තමන් වහන්සේ සතු ධර්මඥානය අප වෙත ඔබ වෙත කරුණාවෙන් මෛත්‍රියෙන් බෙදා හදා දීම සඳහා මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා අපිත් ඔබත් හැම දෙනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබාහි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කම්මඨානාචාර්ය අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මහින්දානන්ද වහන්සේ. අපේ හාමුදුරනේ සාකච්ඡාවට ප්‍රවේශ වීම වශයෙන් අපි ඉස්සෙල්ලාම තෝරාගෙන ඉඳිමු. මානය කියන්නේ කුමක්ද කියන එක මානය කියන වචනේ වචනාර්ථය ගැන විග්‍රහ කරලා ඒ පිළිබඳව කරුණු සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දපිත්ති ස්වාමීන් වහන්සේ අපේ පූජනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදි දස සංයෝජනයන් අතුරෙන් අද අපි කතා කරන්නේ මාන්නේ සංයෝජන පිළිබඳව. ස්වාමීන් වහන්සේ තණ්හා දිත්‍යමාන කියන මේ ප්‍රපංචවල තම කල්පනා කරලා බැලුවොත් ප්‍රබලම සංයෝජනයක් තමයි මේ මාන්නේ කියන සංයෝජනය. එහෙමයි. මොකද දිට්ඨිය කියන සංයෝජනේ සෝතාපන්න වෙනකොට නැති වෙනවා. ඊළඟට තණ්හාව කියන නැත්නම් කාමය නැත්නම් රාගය කියන මේ සංයෝජනය සකදාගාමි අනාගාමි කියන ඒ මාර්ගවලදී නැති වෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ අරිහත්ත්වයේ දක්වාම පවතින දෙයක් තමයි මේ මානය ඒ තරම්ම ප්‍රබල චෛතසිකයක් එවැගේම සංයෝජන ධර්මයක්. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් මේ මාන්නයක් අපි මේ පිළිදී මාන්නය ගැන කතා කරනකොට අපහන මේ මාන්නය කියන වචනේ අර්ථය ගත්තොත් මාන්නය කියන වචනේ අර්ථය මාන. ඒතර ස්වාමීන් වහන්සේ මාන්නය කියලා කියන්නේ දැන් එක එක ಜಾති, තමන්ගේ ಜಾතිය, කුලය, ඊළඟට ධනවත්කම, නිරෝගීකම, සිල්වත්කම, බලවත්කම. ඉතින් මේවා නිසා තමන් මේ හැම දෙයකම උසස් කියලා හිතනවා. එහෙම. උසස් කියලා හිතනවා නැත්නම් අර Taman තමයි කොඩිය Taman තමයි කොට කියලා හිතන ස්වභාවය මේ කෙලෙසේ තමයි මාන්නය කියලා කියන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ ඒකේ තවත් අවස්ථාවක් තියෙනවා. දැන් ඒ වගේම පුජ්‍යලෝ දැක්කහම ඒක ඒක උගත්කම්, ධනවත්කම්, බලවත්කම් තියන අය දැක්කහම එයා සමානයි Taman කියලා හිතනවා. ඒක මාන්නය. ඊළඟට සමහර අවස්ථාවල තවත් මේ මාන්‍ය අවස්ථාවක් තියෙනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේ මේ ඒ ඒ වගේ જાතියෙන්, කුලයෙන්, ධනයෙන් ඔනෙක් දේවල් වලින් ලෝකයේ තියෙන දේවල් වලින් තමන් එයාට වඩා හීනයි කියලා හිතනවා. පහත් කියලා. ඒකත් මාන්නයක්. අපි හරියට මෙහෙම ඇහුවොත් ලෝභ, ද්වේෂ, මෝහ කියලා අකුසල මූල තුනක් තිබෙනවනේ. ඒ අකුසල මූල තුනෙන් මානය නිෂ්පාදනය කරන අකුසල මූලය මොකක්ද අපි හන්නේ? තාම හොඳ ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. ඇත්තටම සිත් වශයෙන් දැන් අපි ගත්තොත් ලෝභ මූල සිත්, ද්වේෂ මූල සිත්, කුසල සිත්, අහේතුක සිත්, ඊළඟට රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා මේ සිත් තියෙන වර්ගීකරණය වෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ මාන්නයකට සිතක් නැහැ. එහෙමයි. එහෙමනම් මාන්නේ සිත් නිස්පාදනය වෙන්නේ ස්වාමීන් වහන්සේගේ වචනයෙන්ම කිව්වොත් මාන්නේ සිත් ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ ලෝභ මූල සිත්වල. ලෝභ මූල සිත්වල සෝමනස සහගත, ditthිගත, සම්පයුත්ත සිත්වල තියෙන්නේත් නැහැ. එහෙනම් ditthියයි මාන්නේ හරි බලවත්. එහෙනම් ඒ බලවත් වුණාම බලවත් চৈতසික දෙකක් එක සිතකෙ දෙන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා ditthිගත විප්පයුත්ත සිත් අතරේ තමයි මාන්නේ දෙන්නේ. එහෙමයි. එහෙමනම් මේ ලෝභයත් එක්ක ඇත්තටම මේ ලෝභයත් එක්ක තමයි ඒකාන්තයෙන් මාන්නය ඇති වෙන්නේ. දැන් අපිට මෝහයත් එක්ක ඇති වෙන්නේ නැද්ද? මෝහය ප්‍රධානයි ස්වාමීන් නමුත් සිත් වශයෙන් තියෙන්නේ පැහැදිලිවම අපි ධර්ම පිටකේ සඳහන් කරලා තියෙනවා. ඒකාන්තයෙන් සිත් වශයෙන් නම් පහළ වෙන්නේ මේ ලෝභ සිත්වලමයි. මොකද අපි හන්නේ මම මෙහෙම කිව්වොත් වැරදිද? ලෝභයයි ද්වේෂයයි දෙකම හටගන්නේ මෝහය පදනම් කරගෙන කියලා? ඇත්තම ඇත්ත වශයෙන්ම සමනහත දැන් සෑම ලෝභයකටම සෑම ද්වේෂයකටම මෝහය ප්‍රධානයි. එහෙමයි. අකුසල වලට ඉතින් මේ මෝහය කියන එක ඒකාන්තයෙන්ම ඒක යෙදෙනවා. එහෙමයි. නමුත් මෙතන මෝහසිත වල ඇත්තටම මාන්නය දෙන්නේ නැහැ. එහෙමයි. මෙතන මාන්නය දෙන්නේ ලෝභසිත වල. මොකද හේතුව ස්වාමීන් වහන්සේ දැන් මාන්නය කියන්නේ දැන් අපිට එක එක නිල, තල, උසස්කම් ඒකටත් තියෙන ලෝභයක්නේ. එහෙම. ඒ ලෝභය නිසා තමයි මෙතන මේ ලෝභ සිත්වල යෙදෙන්නේ. මාන්නේ නිසා හැබැයි ඉතින් ගැටීම් ඇති වෙනවා. තව නොයෙක් නොයෙක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි මූල බීජය හැටියට සිත් වශයෙන් සඳහන් කරන්නේ මේ ලෝභ මූල සිත්වල ඒකත් ditthිගත විප්පයුත සිත්. මොකද ditthිය නැති සිත්වල තමයි ඒ ditthිගත විප්පයුත්ත කියලා කියන්නේ එක්තරා විදිහක මෝහයක් තමයි නේද? මොකද ඇත්තම දිට්ඨිය මෙතන වැරදි දෘෂ්ටියකින් යුක්ත වීම කියන එක. දෘෂ්ටිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලෝභ මූල සිත්වල දිට්ඨිගත සම්පයුක්ත කියලා කියන්නේ තනිකර මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි. දිට්ඨිගත විප්‍රයුක්ත කියලා කියන්නේ ඒතර මිත්‍යා දෘෂ්ටිය ටිකක් අඩුයි, දිට්ඨිය අඩුයි. එහෙමයි. හරිද? දිට්ඨිය වැඩි විච්ච සිතක මෝහය දෙන්නේ නැහැ. දිට්ඨිය අඩු සිතක තමයි ලෝභ මූල සිතේ. ඒක දිට්ඨිගත විප්‍රයුක්ත සිත්වල තමයි මේ මාන්නේ දෙන්නේ. එහෙමයි. ඒතකොට දැන් මාන්නේ කියන වචනේ වචනාර්ථය අපි හඳුරන්නේ මැනීම කියන එකනේ. මැනීම. මනසින් කරනු ලබන මැනීමක්, මිම්මක්. මැනීමක්. ඒතකොට තමන් කියන මේ මිනුම් දණ්ඩ උපයෝගී කරගෙන තමන් ඉහළ තියලා මනිනවා, තමන් අන් අය හා සමානව මනිනවා. තමන් අනිත් අයට වැඩිය පල්ලෙහාට තියෙන මනිනවා. ඒතෝ ඒ වගේ ඒවට කියන ප්‍රභේදවලට කියන නම් මොනවද අපි හඳුරන්නේ? ඇත්තට මේවට ස්වාමීන් සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා ඔය ස්වාමීන් මතක් කරපු ඒ මාන්‍ය ප්‍රභේද වලට ඇත්තම ධර්මයේ සඳහන් නම් එහෙමයි සෙය්‍ය මාන කියලා කියන්නේ සම්පූර්ණ එක අපි විශේෂයෙන් කියන්න ඕනේ මේ මානය අපි ඒක හොඳටම තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ සෙය්‍යමාණයෙන් හරි සදිසමාණයෙන් හරි හීනමාණයෙන් හරි මත් වුනහම ඒක මහා ඉතාම භයානකයි. ඒක මේ මුලින්ම අපේ ශ්‍රාවකයන්ට මතක් කරන්න මොකද මේ මාන්නේ ඔය අපි සම්නස් අහප්‍රශ්නෙට පිළිතුර සපේලා මම ඒ කරුණ ටික කියන්න. එහෙම. ඒකට දැන් සෙය්‍යමාණය කියලා කියන්නේ ඇත්තටම අර මම මුලින් කියපු විදිහට මේ ලෝකේ තියෙන නොඑක් දේවල් ස්වාමීන් වහන්සේ. උගත්කම්, බලවත්කම් දැන් කුලය ගත්තාම. ග්‍රහවල් කුලය, අනිත් අය මේ පහත් කුලේ. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් උගත්කම ගත්තාම මම මම මෙච්චර උගත් අනිත් අය ඊට උගත් නූගත් ඒ කියන්නේ අර අත්ුක්කංශන පරවම්බන කියන සම්මාතුක්කංශන පරවම්බන. එතකොට ස්වාමීන් වහන්සේ දැන් දැන් අතට මේ ආරෝග්‍ය මද එහෙම ගත්තාම හිතා ගන්න බෑ. එහෙම සමහරව මම පැනඩෝල් පෙත්තක්වත් බොන්නේ නැහැ කියලා බොහොම උදන් අනනවා. එහෙම. ඉතින් සමහර ලෙඩක් හැදුනත් ඒ ඇත්තෝ ඒ මාන්න නිසා බෙහෙත් බොන්නේ නැහැ. එහෙම. ඉතින් එහෙම අවස්ථාවල සමහර වෙලාවට දැන් අපි හිතමු භයානක රෝගයක් කියන පිළිකාවක් වගේ. ඉතින් හොරෙන් හොරෙන් සමහරට බෙහෙත් බොන්න පෙළඹෙනවා. එහෙම. අන්තිමට මේක ප්‍රකට වුණොත් එහෙම මේ ලෙඩේ බෙහෙත් බොන්න නැතුව අතහරිනවා. එහෙම. ආ මගේ කය හයියයි. මට ওই බෙහෙත් බොන්න ඕනේ නැහැ. කියලා එහෙම මිනිස්සු එතකොට අපි හිතනවා මේ එහෙම අනිත් අයට කිව්වට හොරෙන් කරනවා. නේ හොරෙන් කරන එහෙම හොරෙන් කරන්න බැරි අවස්ථාවක් වුණොත් මේ මාන්නේ තරම් ප්‍රබලයි. එහෙමයි. එතකොට මේ දැන් එයා ජීවිතය ගැනවත් හිතන්නේ අර මාන්නේ නිසා බෙහෙත් ටිකවත් බොන්නේ නැහැ. එතකොට දැන් අනිත් බලාගෙන ඉන්නා හිතනවා මේ මේ මහා පුදු මිනිස්සෙක් නේ මැරෙන්නවත් බය නැහැ නේ කියලා. ඒ අතර මැරෙන්න බය නැතිකම නේ යාගේ මාන්නේ ඒ තරම් බලවත්. එහෙම. ඒකවල සාමදාත ඒ වගේ තමන් උසස්, තමන් තමයි කොඩිය, තමන් තමයි කොට. ඒ විදිහට හිතන එක තමයි තමයි සෙය්‍යමානය කියලා කියන්නේ. එහෙම. එතකොට අපි හඳුරන්නේ දැන් සෙය්‍යමානය ඇති වෙන්නේ දැන් ධර්මයේ සඳහන් වන සෙය්‍යස්ස සෙය්‍යෝ හමස්මි. Tamanට වැඩි ඉහළ කෙනෙක් හම්බුනහම එයාගේ මානෙ එයා හිතන මම යටත් වැඩි ඉහළයි කියලා. එතකොට ඒ උසස්කම හැම අතින්ම ඒ කියන්නේ භෞතික අතින් සහ අධ්‍යාත්මික අතින් බලපානවද අපහන්නේ අනිවාර්යයෙන්ම සංස ආධ්‍යාත්මිකකින් බලපානවා එහෙම සමහර වෙලාවට දැන් ওই සෙයමානය කියන ඒවට වැඩිය මම සිල්වත් ඒ විදිහට හිතෙනවා මම භාවනාවෙන් දිනුයි මම ධාන අභිඥා උපදවගෙන තියෙනවා ඒ වගේ ඒක ප්‍රබලවම තියෙනවා ස්වාමීන් වහන්සේ මොකද සිල්වත් ගුණවත්කම් එක තමයි මේවා ඉතින් හරි වංචනික ධර්ම දැන් අපි සිල් ගුණ පුරන්න කෙනෙක් පෙළඹෙන්නේ ඉතින් බොහොම සද්ධාවෙන්නේ නමුත් මේ සිල් ගුණ පුරාගෙන යනකොට ස්වාමීන් වහන්සේ මේ තෙයමාන ඇති වෙනවා ඉතින් සමහරව දැන් බලන්න සමාජශීලීව ගත්තහම දැන් කෙනෙක් මස් මාංශ කන්නේ අපි වෙජිටේරියන් කියලා තියෙන එක ලොකුවට කියනවා මම කියන්නේ මස් මාංශ නොකන එක හොඳයි. නැත්නම් ලෙඩ රෝග. ඒ හොඳයි කියන්නේ මොන අදහසින්ද අපි හන්නේ? නෑ ඇත්තටම සාමාන්‍ය දැන් මස් මාංශ නොකනවා එක හොඳයි කියලා කියන්නේ මම මේ ඒ කියන්නේ බුලත් විට නොකනවා හොඳයි වගේ ඒ අදහස ඒ වගේ. ධර්මානුකූල කතාවක් නෙවෙයි. එහෙමයි. මේ ඇත්තම කෙනෙක් නෑ. මොකද මම මෙතනදී ඒක ඉස්මතු කරපුවහම සමහර අය හිතනවා. එහෙම. ආ දැන් මේ ස්වාමීන් වහන්සේලා මේ සාකච්ඡාවමුත් මේ මක්මාන් සවස් වෙලා ඉතින් එහෙම තමයි මිනිස්සු ගන්නෙ. කන්න ඕන හින්දා කියනවා. කන්න ඕන හින්දා කියනවා. ඒක කතාවක්. ඒක එසේ වෙතත් මක්මාන් දාඳ කාලේ හැටියට ඔය තියෙන එක එක කෙමිකල් වර්ග යොදලා ඉතින් තියෙන නිසා අත්‍තරණ එක නොකන එක හොඳයි. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් බලන්න එතනදී දැන් ඒක අපි හිතමු ගුණයක් කියලා. ගුණයක් කියලා මම දකින්නේ නැහැ. අපි හිතමුකෝ සාමාන්‍ය සමාජ සම්මතයක් ඇති කරගෙන කියන උඹල කඩ කෑල්ලක්වත් කන්නේ නැහැ කියලා. හොඳ කෙනෙක්ව තීරණය කරන්නේ එහෙමයි අද කාලේ. අන්න හරි. ඒකෝට දැන් අපි හිතමු ඒ සමාජ සම්මතයක් හැටියට අපි එහෙම එහෙමයි. හැබැයි අපි විදිහට අහවල්ලු මෙහෙමයි, අරයා මෙහෙමයි, අපෝ මස් කාගෙන, අරව කාගෙන. අර එතන බලන්න එතන අර තමන්ගේ අර එතන මේ ඒ තමන් අර සිල්වත් ගුණවත් කම්මලෙන් අපි සීලවන්තකම් ගත්තොත් ඒත් එහෙම දුතහංග පුරණ අය වුණත් ස්වාමීන් වහන්සේලා වුණත් පුදුම විදිහට සමහරවිට උන්වහන්සේලා මේක දන්නේ නැහැ. එහෙම. අනිත් අය දැන් දැන් සිවුරු දැන් උන්වහන්සේලා දුර්වාත්ම සිවුරු පරවනකොට සමහරලාට දැන් අපි හිතමු මේ වර්ණවත් සිවුරු පරවගෙන කවුරු ස්වාමීන් වහන්සේනමක් වන්නකොට අර බලන්න අර සිවුරු වල හැටි කියලා මේ බොහොම ඒක ප්‍රතිපත්තියෙන් වගේ කතා කරන අවස්ථා තියෙනවා. එහෙම. <laughs> එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර මේ ඇත්තට මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යනවා කියන එක එහෙම. ඒ ලේසි නෑ. ඒකයි අර මේ නිවන් දකින්න කම්ම මේක තියෙන්නේ. එතකොට අපි හන්නේ තමන්ට තමන් අනිත් අයට වැඩිය සීලයෙන් උසස්, ගුණයෙන් උසස්, ධනයෙන් උසස්, රූපයෙන් උසස්. ඒ ආදී වශයෙන් භෞතික අධ්‍යාත්මික වශයෙන් හැමාංශයෙන්ම උසස්යයි හිතනවා. ඒ හිතලා අනිත්‍යව පහත්යයි කියලා හිතන එක තුල අපහන්නේ ද්වේෂ සිතකුත් එන්නේ නැද්ද නිකන් අන්තය නිකන් තලාපෙලා නිකන් අවඥාවට ලක් කිරීම අවඥාවට ලක් කිරීම තුළ ස්වාමීන් වහන්සේ දේශයක් ඇති වෙන්න පුළුවන්. එහෙමයි. දැන් අර අත් මෙතන තියෙන තමන් උසස් අනිත් අය පහත් ඉතින් එතන සිත් වල යෙදීම අනුව එතන අනිවාර්යෙන් දේශිතක් දෙන්නත් පුළුවන්. එහෙමයි. දැන් ඒක තමන්ගේ හිතේ හිතලා නවතින්න තු සමහර වෙලාවට ඒක අන් අය සමග කියනකොට අන් අය තලාපෙලා දානවා කියලා කියන්නේ ස්වාමීන් සැබවින්ම එතන දේශයක් තියෙනවා. එහෙම. ඊළඟට ස්වාමීන් මේක අපි මේ හිතන්න ඕන මේ මාන්නේ ඔය කියන මොන මාන්නේ වුණත් මේක හරියට අර මත් වතුර බිව්වාගේ තමයි. මේකෙන් මත් වුණාට පස්සේ මේ මාන්නේ මත් වුණාට පස්සේ දැන් මත්පැන් බීපු මිනිස්සයා ඒ මත් වෙනවනේ වෙරි වෙනවනේ. එහෙම. වෙරි වුණාට පස්සේ ඉතින් ඒකට හැබැයි ඉතින් ටික වෙලාවක් යනකොට ඒ මත් වතුර ටික ඒ ශක්තිය තියෙනකන් එයා වෙරි වෙලා ඉන්න. ඒක හැබැයි ඒ මේ මතේ නැති වෙන අවස්ථාවක් එනවා. වෙරි හින්දෙනවා. වෙරි හින්දෙනවා. එහෙම. බෙහෙත් හේත් දීලා හරි ඒක හින්දවන්න පුළුවන්. එහෙම. හැබැයි ස්වාමීන් වහන්සේ මාන්නයෙන් මත් වුණාට පස්සේ ඒක ස්වාමීන් වහන්සේ එහෙම ලේසියෙන් එක දවසකින් දෙකකින් නෙවෙයි අවුරුද්දකින් දෙකකින් නෙවෙයි මුළු ජීවිත කාලයවත් ඒක නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඒක මහා භයානක දෙයක් මේ මොකද මේ මාන්නය කියන එක එහෙමයි දැන් අපි එතෙන්ට එනවා මානය කොහොමද අපි ප්‍රහාණය කරන්නේ නැති කරගන්නේ කොහොමද කියන එක අපි කතා කරනවා. අපි හන්නේ දැන් මේ සෙය්‍ය මානය ගැනම කතා කරනකොට දැන් සමහරු ಗುಣ කියනවා එක එක නා දැන් මම සරලව ගත්තොත් මෙහෙම දැන් අපි හාමුදුරු ගැන මම ಗುಣ කියනවා. තලවතු ගොඩසී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබාහි <laughs> ශ්‍රී ලංකාරාමාධිපති ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කම්මට්ඨානාචාර්ය. පොඩි මාන්නයක් ඇති වෙනවද අපි අහන්නේ? එහෙම ගුණයක් කියන එක. ඒකට වැරද්ද කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ බලපුවා. නෑ මම ගුණ නැත්තම් ගුණ කීම නොවිසක නුව නැත්තම් පින් කරන උපායක කියලා ගුණයක් තියෙන තැන නොවලහා සංගවන්නේ නැතුව අවංගව කියනවා. ඒ පැත්තෙන් එහෙම. එහෙම අපි ස්වාමීන් වහන්සේ මෙහෙමයි. ඇත්ත වශයෙන්ම අපි නමක් දාන්න ස්වාමීන් වහන්සේ එයා හඳුනා ගන්න. එහෙමයි එහෙමයි. ඒතර අපි නමක් දාන්න කෙනෙක් හඳුනා ගන්න උනහම දැන් ඇත්තටම දැන් අපි හිතමු අපේ ලොකු ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තාම දැන් ගිහි පැත්තෙන් උනත් පේනවා. එහෙමයි. ඒ ඇත්තටම දැන් සමහර වෙලාවට දැන් අපි හිතමු දැන් මොනෝ ඒක ඔය නම්බුනාම පත්තම් ගොඩක් තියෙන ඒ පත්තම් ඔක්කොම කියලා ආ කොහෙද මේ එහෙම අපි කෙනෙකුට කතා කරොත් ඉතින් ඒක ගැලපෙන්නේ නැහැ. දැන් ගිහියොන්ට උනත් ඒ නොඑක නම්බුනාම තියෙනවා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන්ම ඒවා බලාපොරොත්තු වෙනවා නම් ඒ Tamanට තියෙන ඒ තානාන්තර නිසා කෙනෙක් මත් වෙනවා නම් ඒ කාන්තෙන් එතන මාන්නේ වැඩ කරනවා. එහෙම. ඒක ඉතින් ඇත්තට මේක කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඇත්තට මේකනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉතින් මේ මොකක්වත් තිබුණේ නැහැ. ආයත්මා රාහුලෝ කිව්වම එච්චරයි. එහෙම. දැන් අද එහෙම නෙවෙයි. අද මේ කාලයත් එක්ක ඉතින් එක එක දේවල් ඉතින් නම් යෙදিলা තියෙනවා විශේෂණ නාම උපාදි නාම තනතුරු විහාරාධිපතිකම් ඒවා ආදි වශයෙන් හඳුන්වන ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒවා තුලින් අනිවාර්යයෙන්ම ගිහියෙකුට හෝ පැවිද්දෙකුට හෝ මාන්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙම. අපි හන්නේ දැන් ඒ වගේ අවස්ථාවකදී දැන් මාන්නයක් ඇති විය හැකියි දැන් දැන් වර්ණනා කරන වෙලාවට අපි දන්නේම නැතුව අපේ හිතේ මාන්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී කොහොමද අපි ඒක පාලනය කරගන්නේ? ප්‍රමුඛානක මට මතක් වෙන්නේ අර අසරණ සරණ සංගරාජ ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ අර උන්වහන්සේ ගහලා තිබ්බේ උඩඟුනුව මහන උඩඟුනුව මහන. එහෙම. ඒ ඇත්තටම දැන් බලන්න දැන් පැවිද්දෙක් හැටියට අපි හිතන්න ඕන අපේ මේ ජීවිත ගත්තාම ස්වාමීන් වහන්සේ ඇත්තටම අපේ ජීවිත ස්වාමීන් වහන්සේ අනුන්ගෙන් ලැබෙන ජීවිත. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ ජීවිත ඇත්තටම යාචක ජීවිතයක්නේ. එහෙමයි. අපි එතකොට මේ සිවුර ගත්තත් අපි මේ පරිහරණය සේනාසනය ගත්තත් වළඳන දාන පිට ගත්තත් සියල්ලම අනුන්ගෙන් යැපෙන දෙයක්. එහෙම. වළඳන පිරිසක්. එතකොට ඒ වගේ අනුන්ගේ දේකින් යැපෙන පිරිසක් අපිට එහෙම මාන්නයක් ඇති කරගන්න කිසිම අවස්ථාවක් නැහැ. එහෙම. එතකොට ගිහියන් සම්බන්ධයෙන් ගත්තොත් අපි දැන් පැහැදිලිවම දැන් භික්ෂුවක් විදිහට එහෙම අනවශ්‍ය මාන්නයක් ඇති කරගන්න උවමනාවක් නෑ අනුන්ගෙන් යැපෙන මේ පරපටිබද්ධ ජීවිතයක්. අනුන්ගෙන් පෝෂණය වන ජීවිතයක් තමයි භික්ෂුන් වහන්සේට ගත කරන්නේ. ඒ නිසා ඇති ඇති දේවල් ගැන කියන්න දෙයක් නැහැ. අනුන් දීපු දේවල් වලින් තමයි ඔක්කොම මේ ඇති හැකියකම් තියෙන්නේ. ගිහියන් සම්බන්ධයෙන් ගත්තොත් අපේ හාමුදුරනේ කොහොමද මේ මානෙ? ඒ ඇත්තටම ගිහියන් සම්බන්ධව ගත්තත් සාමාන්‍යයෙන් ගිහියන්ට නක් හිතන්න තියෙන්නේ. මොකද දැන් මම මේ ප්‍රශ්නේ ඇහුවේ අපහන්නේ දාන ගෙවල් වල හරි බණ ගෙවල් වලට හරි ගියාම දැන් ගිහියා බලාපොරොත්තු වෙන සමහර වෙලාවට වර්ණනාව අනිත් අය ඉස්සරහාමුදුරු මං ගැන හොඳට කිව්වා. ඔය ආදී වශයෙන් කිව්වේ නැතුණහමත් කේන්ති යන අවස්ථා තියෙනවා. එතකොට දැන් එහෙම අවස්ථාවකදී මේ කොහොමද ගිහියෙක් මානෙ ඇති වෙන අවස්ථාවද පින්කම් අවස්ථාවවලදී අනිත් එක්කෙනාගේ පින්කමට වැඩිය මම හොඳට කළා අර බණ දායකත්වයට වැඩිය අපේ දායකත්වයේදී අපි කරා අපේ පින්කමට මල් වැඩියෙන් තිබුණා ඔය ආදී වශයෙන් තරංගයක් ඇති වෙනවා අපි හන්නේ මේ මානයක් මුල් කරගෙන. ඒ වගේ අවස්ථාවන් මගහරව ගන්න කොහොමද අපි උපදේශයක් දුන්නොත්? ස්වාමීන් වහන්සේ ඒ වගේ අවස්ථාවල් දැන් ස්වාමීන් වහන්සේ කියන එක සැබෑව. දැන් සමහරු හිතනවා සමහරු ගිහියෝ කියලා කියන අපේ ස්වාමීන් වහන්සේලාට බණ කොහොම වුණත් ස්වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනාව හොඳට තියෙන්න ඕනේ කියලා. <laughs> එහෙමයි. කියන්නේ මිනිසුන්ගේ මේ මාන්නයත් එක්ක යෙදෙන දේවල්. එහෙමයි. සමනාපිත ඒකට ඇත්තටම මූලික වශයෙන්ම අපි හැමදාම කියන්නේ ධර්මඥානෙ තියෙන්න ඕනේ. එහේ. ඒ ධර්මඥානෙ නැති වුනහම මේ අන්තික අපි අර බුදුරජාණන්සේ දේශනා කරන්න සානස මේ ජීවිතෙහි මේ ස්වභාවය නැත්තම් ජීවත් වෙන්නේ මේ කෙටි කාලය ගැන කල්පනා කරන්න. එහෙම. අන්තිම බුද්ධ ශාසනයේ තියෙන දුර්ලභත්වය ගැන කල්පනා කරන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම කල්පනා කරන අර යෝනිසෝ මනසිකාරයෙන් කුසලයක් අලෝභ අදේ සමුහ. දැන් සෑම කෙනෙක්ම දානයක් දෙන්න ගියාම අපි ගිහියෝ ගිහි පින්නතුල එහෙම හිතනවා නම් එහෙම සාමනාත දැන් ක්‍රියාව නෙවෙයිනේ පින්කම එහෙම කුසලයේ ක්‍රියාව නෙවෙයි ඒ ක්‍රියාව හා සම්බන්ධ වෙන යෙදෙන චේතනාව ඒතකොට ගිහි පින්නතුලලා මේක ඉතින් අවධාරණයෙන් හිතට ගත්තා නම් ධර්මත්වවණය කරලා යෝනිසෝ මනස්කාරය හොඳට මෙනෙහි කරලා කල්පනා කරා නම් අනේ අපි මේ දහන්නේ දෙනකොට මගේ හිතට රාගයක් ඇති නොවේවා, ද්වේෂයක් ඇති නොවේවා, මෝහයක් ඇති නොවේවා. ඒක ඇත්තටම එක ප්‍රාර්ථනාවත් එක්ක මට මොනම විදිහේ අකුසල් සිතක්වත් මට මේ කාලය තුල නොවේවා. මගේ සිතේ අලෝභ, අදේස, අමෝහ කියන කුසල මූලයන්ගෙන් සිත් පුරවාගෙන මට මේ කටයුත්ත කරන්න ලැබේවා. ඒක ප්‍රාථමික වශයෙන් ස්වාමීන් වහන්සේ දැන් තමන් ගෙදරදී බුදුන් වන්දිනකොට ඒ වෙලාවේ හරි අනේ මම මේ විනාඩි 15 මට ඉතාම හොඳින් මේ බුදුරජාණන් වහන්සේගේ මේ වන්දනාව මේ පූජාව සිද්ධ කරන්න ලැබේවා කියලා අපි පුරුදු වෙන්න ඕනේ. අපි අහන්නේ පොඩි දෙයක් විතර මගේ නොදන්නකම නිසා මම අහන්නේ දැන් අපි හැමෝම බොහොම ලස්සනට කිව්වා මගේ හිතේ රාගයක් ඇති නොවේවා, ද්වේෂයක් ඇති නොවේවා කියලා හිතලා ඒක කරන්න පුළුවන් නම් හොඳයි කියලා. අපි මෙහෙම හිතුවොත් ඒක වැරදිද? මම මේ ක්‍රියාව මුල් කරගෙන කිසිම ලෙසකින් රාගය ඇති කරගන්නේ නැහැ. ද්වේෂය ඇති කරගන්නේ නැහැ. මානය ඇති කරගන්නේ නැහැ. කියලා ප්‍රාර්ථනාවකට වැඩි එහා ගිය අදිෂ්ඨානයක් හිතේ ඇති කරගත්තොත් අපි හරියටම ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් හරියම වටිනවා. එහෙම තමයි වෙන්න ඕන. එහෙම. මොකද මේ එහෙම නැති වුණොත් ස්වාමීනාත් දැන් අර කාලයක් පින්කම් වගේ අර මොකක්ද එකක් කරනවා. එහෙම. අපි මේ ලෝකයේ සිදෙනවා අහවලා මෙහෙම පින්වන්තයි අරව කරනවා මේව කරනවා. නමුත් Tamange හිතේ මොනතරම් අසරණ බවක්ද බලන්න. එහෙම. අපි වික්ෂුන් වහන්සේලා හැටියට දැන් අපි ඇත්තටම අපි විහාරස්ථාන ලස්සනට සකස් කරලා තියෙනවා. ඉතින් අපි සෝයි ස්වාමීන් වහන්සේ කියපු විදිහට පින්කම් කරනවා. හැබැයි ස්වාමීන් වහන්සේ අපි මේවා කුසල් සිතින් කරේ නැත්තම් අපි ඒ ස්ථාන වලට ඇලිලා දැන් අපි හිතමු දැන් අපේ ස්ථානයක් සකස් කරලා අපි ඒකට ඇලිලා ඉඳලා අපි අපවත් වෙනවා. අපවත් වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ අපි හිතන්නේ දැන් මම සාමාන්‍ය අපි මට නිතරම මම හිතන දෙයක්. එහෙමයි. අපි ඉස්සෙල්ලා සාමාන්‍ය ප්‍රේතෙක් වුණොත් ශ්‍රම ප්‍රේත වුණ තරම් ඉන්නේ. එහෙම එහෙම. ඒක ප්‍රේතෙක් වුණොත් නම් මගේ ශිෂ්‍යයෝ දැන් මේ ස්ථානේ බොහොම මම බොහොම මහන්සියෙන් සකස් කරපු ස්ථාන. දැන් හොඳට පාලනය කරගෙන යනවා. දැන් මම ප්‍රේතෙක් වෙලා. එහෙම. මේ ප්‍රේතෙක් වෙලා සහන ප්‍රේතයාට තියෙන එක්කර ළඟම තියෙන කානුවක තියෙන අසුචි මූත්‍ර සොටු ඒවා අනුභව කර කර අරගොල්වර කරන පාලනය දිහා බලාගෙන ඉන්න තියෙනවා කියන්නේ කොච්චර අසරණකමද එහෙම අහන්නේ මම අපි අහන මේ කතාව කියද්දි මට මතක් වෙන මම දුෂ්කර පළාතක ධර්මදේශනාවකට වැඩියා පොඩි හාමුදුරුවෝ තමයි මේ බණ සංවිධානය කරලා තිබුණේ ලොකු හාමුදුරන්ට පින් දෙන්න ඉතින් බණ කියලා ඉවර වුණාට පස්සේ පොඩි හාමුදුරුවෝ මට ඇවිල්ලා කියන හාමුදුරනේ පන්නම් මම යුතුයකමක් ඉදිරි කළා ලොකුහාම පින්ද නේද නැද්ද දන්නේ නැහැ කියලා. ඊපස්සේ විස්තර අහනකොට කිව්වා මේ ලොකුහාමුදුරුවන්ගේ මූණේ ස්වરૂපයේ තියෙන මේ අමුතුම සත්වේ ඒ ලොකුහාමුදුරුවෝ ඉන්න කාලේ අපහාඳුරන්නේ පාවිච්චි කරපු වල වැසිකිළියක් තිබුණලු. ගැඹුරට හාරපු වල කරපෝල් කොටන් දාලා පරණ කාලේ පාවිච්චි කරලා ලොකුහාමුදුරුවෝ ඒකට වැඩියෙන් පාවිච්චි කළා තියෙනවා. ලොකු හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ පොඩිහාමුදුර හොඳ ඇටච් බාත්රූම් එකක් හදාගෙන දෙනවා. නමුත් ලොකු හාමුදුරුවෝ වැඩිම පාවිච්චි කරලා තියෙන. ඒකෙන් මේ ඉඳලේ හිටලා පොඩි හාමුදුරුවෝ ගිහිල්ලා යනකොට වල ඇතුලේ දඟලන සද්දයක් ඇහෙනවා. ඉතින් දවස් දෙක තුනක් හිටවලු ඌරුමීයෝ දඟලනවා ඇති ආදිවාසීන් ඉඳලා. පස්සේ පොඩි හාමුදුරුවෝ දවසක් මේක මතක් වෙලාම ටොයිලට් අර වැසිකිළියේ යනකොට ටෝච් එක අරගෙන ගියා. ගිහිල්ලා ටෝච් එක ගහනකොට සද්ද ඇහෙනවත් එක්කම ලොකු හාමුදුරන්ගේ මූණේ ස්වරූපය වගේ ස්වරූපයක් තියෙන මේ සිවුරු කෑල්ලක් වගේ කරේ දාගෙන වගේ ඉන්න අමුතුම જાතියේ සබ්බේ අසරණු බයාදු ලීලාවෙන් ඇස් දෙක ලොකු කරගෙන ලයිට් එක දිහා බලාගෙන හිටිය කියලා. එයා ඒ පොඩි හාමුදුරු කියනවා ඒ ලොකු හාමුදුරු වෙන්නේ නැති කියලා. ඉතින් රවාසනාවක්ද එහෙමයි එහෙම විය හැකි නේද අපේ හැකි අනිවාර්යයෙන්ම සමනස ඒක ඉතින් අපි ගිහාට හරි පැවිද්දාට හරි අතරම අවබෝධයෙන් අපි ජීවත් වුනේ නැත්නම් මේ වර්තමානයේ ජීවත් වුනේ නැත්නම් දැන් බලන්න සමහර කොච්චර අසරණකමක්ද කියලා. දැන් විහාරස්ථානයක් ස්වාමීන් වහන්සේ නමක් සකස් කරනවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද. දිවි හිමියෙන් ජීවිතේම කැප කරලා ඔක්කොම ගොඩනගලා අන්තිමේදී සමහර වෙලාවට ඒ ඒකේ අවසාන ඵලයේ භුක්ති විඳින්න කලින් අපවත් වෙනවා. අපවත් වෙනවා. අපවත් වෙලා ආසාවෙන් මැරිලා කියලා අපි අnder කිව්වා වගේ අර වගේ වෙන්න පුළුවන්. ඉතින් ඒක වෙන්න පුළුවන් කියන්නේ ඒක ඒකාන්තයෙන් වෙනවා. ගිහියෙකුටත් එහෙමයි, පැවිද්දෙකුටත් එහෙමයි. ඒක අපි හන්නේ ආශාව එක්ක වෙන දෙයක්ද මානෙත් එක්ක වෙන දෙයක්ද? ස්වාමීන් වහන්සේ එතරම් තනිකරම අර Tamanට තියෙන වස්තුව අපහැර ගන්න බෑ. අනේ මම මේවා කළා. මම කොහොමද දාලා යන්නේ කියන ඒ සිතුවිලි ගිහියෙකුටත් ඇති වෙන්න පුළුවන් පැවිද්දෙකුටත් ඇති වෙන්න පුළුවන්. ඒත් අතර පැවිද්දෙක් හැටියට මේ පිළිබඳව විශේෂයෙන්ම අපේ කවුරු ප්‍රෝග්‍රිතව බොහොම කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද එතන තියෙන අපේ යන වැඩිම ලෝභ සිතනේ. ලෝභාදි කියන පාපේන පේත ලෝකේ තමයි එතන තියෙන ස්වාමීන් වහන්සේ. එතන මාන්නාදී සිතුවිලි තියෙන්න පුළුවන්. අපි අහන්නේ දැන් එතකොට දැන් පැවිද්දන් සම්බන්ධයෙන් අපිට මානෙ ඇති කර ගැනීමේදී අපි අන්තර පැහැදිලිවම මතක් කළා පැවිද්දු කියලා කියන්නේ අනිත් අයගෙන් යැපෙන පිරිසක් ඒ නිසා මොනව තිබුණත් අනුන් දීපු දේවල්නේ මොන ලස්සනට හිටියත් අනුන්ගෙන් දානි වළඳලා හැදිච්ච ශරීරයක්නේ තියෙන්නේ. ඒ වගේම මොන උගත්කම් තිබුණත් ඒ ඔක්කොටම උදව් කරලා තියෙන්නේ හරියට බැලුවොත් අනිත් අයනේ. ඒ නිසා Taman සතු උගත්කම් නිසා හෝ රූපවත්කම් නිසා හෝ වෙනත් වෙනත් දේවල් නිසා මට තියෙනවා අනිත් අයට නෑ කියලා මානෙටපත් වෙන්න අතුක්ඛංශන පරවම්බන Taman ඉහළ තියලා අනිත් අය පල්ලෙහා හෙලන්න කිසිම ඉඩක් නැහැ භික්ෂුවක් විදිහට ගත්තොත්. අපි හඳුන්නේ සාමාන්‍යයෙන් ගිහි උදවිය අනුන්ගෙන් යැපෙන අය නෙවෙයි. Taman වෙහෙන්සි වෙලා, මහන්සි වෙලා, රස්සාවල් කරලා, සල්ලි හම්බ කරනවා, මිල මුදල් හම්බ කරගෙන ජීවත් වෙනවා. එතකොට මේ ජීවත් වීම සඳහා භාවිතා කරන කෑම බීම වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, ගෙවල් දොරවල්, යාන වාහන වෙන්න පුළුවන්. ඒව මුල් කරගෙන ගිහිගෙකුගේ හිතේ මානයක් ඇති වුණොත් කොහොමද ඒ මානය පාලනය කරගන්නේ ප්‍රධානයෙන්? ඇත්තටම ස්වාමීන් වහන්සේ ගිහි පින්නතුන්ලාට උනත් මේ මාන්නය පාලනය කරගන්න හොඳම දෙයක් තමයි මරණානුස්සතිය. එහෙමයි. මොකද මරණය ගැන මෙනෙහි කරන කෙනෙකුට ඔය මාන්නය විතරක් නෙවෙයි අනේක විද අකුසල ධර්ම යටපත් කරන්න පුළුවන් කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේක තථාගතයන් වහන්සේ නිරතුරුවම මේ මරණානුස්සති භාවනාව මරණය සීක්‍රීම පිළිබඳව මිතුන් වහන්සේලාට වදාරනවා. අප්‍රමාදය ඇති වෙන්න කළ යුතු හොඳම දේ තමයි මරණානුස්සතිය. මරණානුස්සතිය වරුදු කිරීම. ඉතින් ගිහි පින්නතුල්ලා මේ ජීවිතය පිළිබඳව හොඳට කල්පනා කරලා ඉතින් තමන්ගේ ගිහියෙක් හැටියට අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් අපේ ජීවිතයේ මුලින්ම කොටස් තුනකට බෙදන්න. කුඩා කාලය, තරුණ කාලය, මහලු කාලය වශයෙන්. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ අපේ මේ ජීවිතය දශක දශක වලට බෙදලා බලන්න පුළුවන්. එහෙම. මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය, ප්‍රඥා දශකය, ත්‍රවංක දශකය, සම්බාර දශකය, හායන දශකය, මොහොමුව දශකය, සායන දශකය කියලා ධර්මයේ සඳහන් වෙනවා මේ ජීවිතයේ අවුරුදු 100 දශක දශක වලට බෙදෙනවා. එහෙම. ඒ ඇත්තටම මේ අවුරුදු 10 කියලා කියන්නේ සාන්ද කොච්චර පුංචි කාලයක්ද? එහෙම. මේ සමහරට මේ මන්ද දශකයේ ගත්තාම අවුරුදු 10 දක්වා කාලය. මේ ලදරුවාට මේ මේ කිසිම මේ ලෝකයේ පිළිබඳ කිසි වැටහීමක් නැහැ. නිසා ඉන්සාන් නිතරම ප්‍රශ්න අහනවා අර මොකද්ද මේ මොකද්ද? ඉතින් මේ ආදී වශයෙන් ප්‍රශ්න වලට මැදි වෙලා ඒ වගේ මන්ද දශකයේ ගෙවිලා යනවා. ඊළඟට ඒක දන්නේම නැහැ. ඊළඟට ක්‍රීඩා දශකේ එනවා. ක්‍රීඩා දශක කියනකොට අර පටු අදහස් නැති වෙලා ක්‍රීඩා පිළිබඳව පුළුල් අදහස් ඇති වෙනවා. ඊළඟට ඉතින් වර්ණ දශකයේ ශරීරයේ සරසන්න උනන්දු වෙන කාලය, ඊළඟට බල දශකේ එනවා ශරීර ශක්තිය ඇති වෙන කාලය. ඊළඟට ප්‍රඥා දශකේ එනවා. ඉතින් බොහොම උපක්‍රමශීලීව කටයුතු කරන්න පුළුවන් කාලය. ඔන්න ඊළඟට ස්වාමීන් වහන්සේ ධර්මෙම නෑ ප්‍රවංක දශකේ එනකොට ක්‍රමානුකූලව කොන්ද නැමෙන්න පටන් ගන්නවා. ඒක Tamanට පේන්නේ නැහැ. ඊළඟට සම්භාර දශකයේදී අර ප්‍රවංක දශකයේදී පටන් ගත්ත නැමේව තමක් නැමෙන්න පටන් ගන්නවා. ඊළඟට හායන දශකයේ වෙනකොට නම් ඔන්න හොඳටම තේරෙනවා දැන් ඉස්සර වගේ නෙවෙයි යන්න බෑ, කන්න බෑ, කමරලි වැටිලා, දත් වැටිලා, වෙන්න තියෙන විපර්යාස ඔක්කොම වෙලා එතකොට තමයි දැනෙනවා. ශරීර ජවයේ බලය පිරිහෙන කාලේ. ජවයේ බලය සම්පූර්ණ පිරිහෙන කාලේ. ඊළඟට මොහ මොහ දශකය කියන්නේ ස්වාමීන් වහන්සේ ඇත්තටම සිහිමුලාවෙන් ගත කරන කාලේ කොහෙද යන්නේ කියලා හෙව්වොත් වෙන දෙයක් කියන්නේ. කෑවද කියලා හෙව්වොත් නිදාගත්තා කියලා. ඒක කාටක් පොදු දෙයක්. එතකොට ස්වාමීන් වහන්සේ බලන්නේ මේ සිහිමුලාවෙන් ගත කරන්න වෙනවා. ඊළඟට ඉතින් අන්තිම දශකයේ ධර්මමුණුබුරන්ගේ ඉතින් පැවිද්දෙක් නම් තමන්ගේ ශිෂ්‍යයන්ගේ දායකයන්ගේ පිටෙන් ඇඳේම ගත කරන අන්තිම කාලය. අපි අහන්නේ දැන් ඔය දශක දශකය මේ සාමාන්‍යයෙන් මිනිස්සෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවාය කියලා උපකල්පනය කරගෙන කියපු ඉගැන්වීමක්නේ. එතකොට අවුරුදු 100ක් ගත නොවුනත් අපේ හාමුදුරනේ ඔය දශකය පසු කර යන්න පුළුවන්ද? ඒ කියන්නේ 10 10 ඉඳි නැතුව එක දශකයකින් යම් කිසි කාලයක් අඩු වසර ගානක් අඩු වෙලා හරි අපි හිතමු 70ක් විතර ඉන්න 80ක් විතර ඉන්න කෙනෙක්ටත් ඔය කියන ලක්ෂණ ටික පහළ වෙන්න පුළුවන්. පුළුවන් බෙදන්න පුළුවන්. මොකද දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ හොඳ තරම් ගිහි පින්නතෙකුට හිතෙන ප්‍රශ්නයක් වගේ තමයි ඇත්තට සංසාරේ. එහෙමයි. මොකද දැන් අද කාලේ දැන් මේක තියෙනවා දැන් වර්ණ දශකය. දැන් අපි පළවෙනි දශකයේ මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ වර්ණ දශකයේ අවුරුදු 20 ඉඳලා 30 දක්වා තමයි මේක ශරීර සරසන උනන්දු වෙන කාලය හැටියට කියන්නේ. අද කාලේ ගත්තාම අවුරුදු 13 ඉඳලා වගේ 12 13 ඉඳලා වගේ මේ ශරීරයේ සරසන ලක්ෂණ වෙන උනන්දු වෙන ලෝකේ ඉන ලක්ෂණම තරුණයා ලක්ෂණම තරුණිය වෙන්න මහන්සි ගන්න. ඒ ටීනේජර්ස් කියන කාලය මේ කියන්නේ අර 13 ඉඳලා 19 දක්වා කාල සීමාවේදී ශරීරය පිළිබඳ වඩාත් උනන්දුවෙන් කටයුතු කරනවා. උනන්දුවෙන් කටයුතු කරන කාලය. එතකොට ස්වාමීනත් දැන් මේකේ ඇත්තටම අර ආයුෂ පිරෙන්න ඒ කාලේ හැටියට දැන් අටුවාවල පැරණි කාලේ හැටියට දක්වලා තියෙනවා. මොකද අද කාලේ හැටියට අපිට මේ දශක ස්වාමීන් වහන්සේ කියපු විදිහට ඇත්තටම අවුරුදු 70කට මේක 10 10 බෙදන්න පුළුවන්. ඒක අපිට මේ දශකයේ තියෙන ලක්ෂණ 10 අවුරුදු 70ක කාලයේදී බෙදලා ගන්න පුළුවන්. බෙදලා ගන්න පුළුවන්. මොකද ඇත්තටම ඒක ඒක තමයි කාල මේ මේ කාලයත් එක්ක මේ ආයුෂත් එක්ක ඉතාලම වැදගත් දේ එහෙමයි. එහෙමනම් අපිට මන්ද දශකයට අවුරුදු 6ක් 7ක් වගේ ගන්න පුළුවන්. එහෙමයි. ඊළඟට අනිත් දශකයට 7ක් විතර ගන්න පුළුවන්. එහෙමයි. ඒ විදිහට සමහරවිට මේක වර්ගීකරණය කරගන්න පුළුවන්. එහෙමයි. එතකොට අපි හන්නේ දැන් මේ දශකය පිළිබඳව හිතීම තුළ කොහොමද මානය අඩුවීම අපි නෑ ඉතින් යදා ගන්න. ඒ දශක පිළිබඳව හිතනකොට ස්වාමීන් වහන්සේ ඇත්තට මේක මත්වීමක්නේ. මේ සදා කාලිකයි කියලා මත්වීමත් එක්කනේ මේ මාන්නේ ඇති වෙන්නේ. ඒ කියන්නේ ජීවිත මදයෙන් මත් වෙන. ජීවිතන ඒක වළක්ව ගන්න දශක ගැන කල්පනා. ඔව් දශක ගැන විශේෂ මරණය ගැන කල්පනා කරනවා. මරණය ගැන තවත් තේරුම් ගන්න තමයි අර අපි මුලින්ම කිව්ව ජීවිතේ කොටස් තුනකට බෙදලා ඊළඟ නැවත මේ කවුරුදු 7න් හරි 10න් හරි මේක බෙදලා මේකේ ස්වභාවය තේරුම් ගන්න උනට ඇත්තටම අපේ මොන සැලසුම් තිබුණත් ස්වාමීන් වහන්සේ මොන බලාපොරොත්තු තිබුණත් මොන උගත්කම් ධනවත්කම් බලවත්කම් මොන ලොකුකම් තිබුණත් අපිට අවුරුදු 100ට වඩා යන්න බෑනේ. එහෙම. උපරිම. එහෙම. ඇත්තටම 100 කියලා කියන්නේ දවස් 30000ක් විතර. එහෙම. ඒකෙමුත් අපි සාමාන්‍යයෙන් පැය 8ක් නිදාගත්තොත් කෙනෙක් දවස් 12000ක්ම නිදා ගන්නවා. එහෙම. ඒතර තවත් පැය 8ක් වැඩට වල එහෙම ගියොත් එහෙම සාන ජීවත් වෙන්න කාලයක් නැහැ. එහෙම. ඒ එහෙම කල්පනා කරලා බලනකොට මේක ඇත්තටම මේ කාලය ගෙවෙනවා කියන එක හිතා ගන්න බෑ. අපි දක්ෂ වෙන්න ඕන මේ ගෙවෙන කාලේ මේ ධර්මය උපයෝගී කරගෙන ඔය මාන්නේ මදයෙන් මත් වෙලා දඟලනට වඩා ගෙවෙන කාලයෙන් නොගෙවෙන ශක්තියක් ඇති කරගන්න අපි මේ තථාගත ධර්මය තුළින් ප්‍රයෝජනවත් වෙන්නට ඕන. අපේ හන්ද මම මේ අපේ හඳුරු විග්‍රහ කරපු කාරණා මෙහෙම කිව්වොත් හරියද දැන් අපි හැමෝම මැරෙන අයනේ. රූපයෙන් මත් වෙලා ඉන්න කෙනෙක් හිතනවා මටත් වැඩිය ලෝකේ රූප රූමත් අය හිටියා. ඒ හැමෝමත් මැරුණා. ඉතින් ඒ අයට උරුම වෙච්ච මරණ ධර්මතාවය මටත් සිද්ධ වෙනවා. මම ලංස ඒ විදිහට හිතන එක හරි වටිනවා. එහෙමයි. මොකද මම රූමත් කියලා මම නොමැරී ඉන්නේ නැහැ. මමත් මැරෙනවා කියලා. එහෙම හිතනකොට අර රූප මදය අඩු වෙලා අඩු වෙලා යනවා. එහෙමයි. ධන මදයෙන් මත් වෙලා ඉන්නවනේ මටත් වැඩි ලොකු ධනවත්කාර මිනිස්සු කොඩි දාගෙන කොත් වළඳගෙන හිටපු අය මරණයටපත් වුණා. මරණයට. ඇත්තට ස්වාමීන් වහන්සේ මරණයට සමහරවිට ඒ ධනය ගැන අපි හිතනකොට මරණයටපත් වෙන්න ඕනක් නැහැ. දැන් වර්තමාන සමාජය ගත්තාම මහා කෝටිපති වගේ හිටපු අය අන්තිමට අන්ත පාරට වැටිච්ච අවස්ථා තියෙනවා. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් එදා මහා ධන සිටුවරයා බලන්න. එහෙමයි. එදා රජගහනුවර හිටපු ප්‍රධානම සල්ලිකාරයා. එහෙමයි. මේ කෝටි 80ක් ඒ කියන්නේ රුපියල් නෙවෙයි කහ වුණු. එහෙමයි. එතකොට එච්චර ධනයක් තිබුණා. මේ විවාහ වුණේ තෙතරම්ම ධනයක් තියෙන සිටුවරයක් සමග බොහෝම කෙටි කාලයකින් මේක නැති වුණා. එහෙම. අන්තිමට කබලක් අරගෙන ජේතවනාරාමයට ඇවිල්ලා තින සිඟමනේ. එහෙම. ඒ වගේ ප්‍රවෘත්ති සමග ඕන තරම් තියෙන මෙන්න ධර්මතාවය ලෝක ධර්මයන්ගේ හැටි. ඒ කියන්නේ මේ වසර 2500කට ඈත ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේවල්. එහෙම නැත්නම් සමහරට ජාතක කතාවල කියවෙන කතාවන් මේ අද කාලේ අද යුගයේත් එලෙසින්ම සිද්ධ වෙන අවස්ථා තියෙනවා සිද්ධ වෙනවා සාමාන්‍යයෙන් ඒ නිසා අපිට ධනය පිළිබඳවත් ඊළඟට ස්වාමීනාත් අපි දැන් කතා කරපු රූපය පිළිබඳව ඊළඟට විශේෂයෙන් මේ ආරෝග්‍ය මතේ ඔක පුදුම විදිහට මිනිසුන්ට තියෙනවා. එහෙම. ඒවා නිසා මිනිස්සු නිකාම් මත් වෙලා මෝඩකමෙන් ගත කරනවා කියන්නේ සාමාන්‍යයෙන් හරියම භයානකයි. මොකද මේ මේ මතය නිසා මේ මාන්නේ නිසා ඇති වෙන මේ මදය නැත්තම් මේ මත් වීම නිසා බලායද්දි මිනිස්සු පිරිහිලා තියෙනවා. ඒ කියන්නේ දැන් හොඳ කතාවක් මට මතක් වුණා මම කියන්න. එහෙමයි. ස්වාමිනාත් එක අර දෙබර ගෙඩි කියලා ගෙඩි జాතියක් අපි හිතමු නාර හිඹුටු වගේ ගෙඩි జాතියක් කියලා. මේ මේ ගෙඩි జాතිය එක දුප්පත් ළමේ මේවා කඩලා ජීවත් වුණා. මේවා කඩලා ජීවත් වුණා. මෙයා මේ දෙබර දෙබර කිච්චේ හැමතැනම කෑ ගහ ගහ මේක විකුණනවා. දවසක් රජ කෙනෙකුට මේ හඬ ඇහුණා. හඬ ඇහිලා මේ බැලුවා මෙයා සත්සාමිකයිද නැත්නම් මෙයා විවාහ වෙලාද විවාහ වෙලා නැද්ද? ඉතින් බලනකොට විවාහ වෙලා නැහැ. ඉතින් රජවාසලට ගෙනල්ලා මේ අග්‍ර මහේසිකාව බවට පත් කළා. එහෙම අග්‍ර මහේසිකාව බවට පත් කළා. ඉතින් දැන් ඇය දැන් මේ ලැබਿੱච්ච මේ හිටි ගමම්ම ලැබුණ මේ පහත් වෙච්ච මේ වස්තුව නිසා 아무තු මාන්නයක් ඇති කරගත්තා. එහෙමයි. 아무තු මාන්නයක් ඇති කරගෙන මේ මාන්නය ගියා මත් උනා. මත් වෙලා දැන් දවසක් රජුරු රන් කැටිය දාගෙන අර දෙබර ගෙඩි කනවා. එයා ඇවිල්ලා අහන රජුරුන්ගේ මේ මොනවාද මේ ගෙඩි වර්ගේ? ඉතින් රජුරන්ට හොඳටම කේන්ති ගියා මේ ඒ වෙලාවේ රජුරු කිව්වා උඹගේ කුලයට අයිති ගෙඩි జాතියක් තමයි මම මේ කන්නේ. උඹ මතක නැද්ද මේවා විකුණවුවා. ඉතින් අන්තිමට රජවාසිනෙන් අය මේ මෙරපන්නල දැම්මා. රජුරු තීරණය කළා බලන්න අර මේ ලැබਿੱච්ච සම්පත අර මාන්නේ නිසා අර නැතිලා ගිය හැටි. ඉරිහිලා ඉරිහිලා ගිය හැටි. ඒ නිසා මේක අද කාලේ ගත්තත් ස්වාමීන් මේ ගොඩාක් අය මේ තමන් තමන්නේ කියන්නේ මම මේ මම උගත් අනිත් අයට වඩා මම ධනවත් අනිත් අයට වඩා මේ ගොඩක් මාන්න තියෙන අය දැන් බලන්න අපිත් එක්ක උනත් වෙලා කතා කරනකොට සම්මත දැන් කොහරි මොකක් හරි දෙයක් කියන්න ඇවිල්ලා අපි හිතමු ඒ කාරණේ විනාඩියකින් විතර කියලා විනාඩි 50ක් විතර සාමනාත් ඒ කාරණයට අදාළ මේ එහෙමයි මම අහවල් රටේ ඒ රටේ මෙන්න මෙහෙමයි තියෙන්නේ දැන් මොකක් හරි මෙහි අපිරිසුදුවක් ගැන මේ රටේ තියෙන පිරිසුදු නැති කමක් ගැන කතා කරනවා නමුත් ඒක කියන්න ස්වාමීන් වහන්සේ හොඳට තේරෙනවා ඒ කියනකොට ඒ තනි කරම එතන යන්නේ මාන්නයක් ඒ අර නයාරිනෝ කියලා කතාවක් ඉන්නේ අපේ යන්නේ ඒ කියන්නේ ණයෙක් පදනම් කරගෙන තමන්ගේ ගෙදර තියෙන දවසක් අපේ ගෙදරට ණයෙක් ආවා කියලා ගෙදර ණයාගේ උදව්වේ <laughs> ස්වාමීන් වහන්සේ මේ ගෙදර තියෙන බඩු බාහිර ආදී ගැන ඔක්කොම විස්තර කරන අවස්ථාවක්. එහෙම මානේ අපි හන අපි හන්නේ මේ හොඳ දෙයක් තියෙන දැන් හම්තුරු විස්තර කළා අර පරාභව සූත්‍රයේ තියෙනෝනේ අප්ප භෝගෝ මහා තන්හෝ කප්පියේ ජායතේ කුලේ සෝච රජ්ජම් පත්ථේති තම් පරාභවතුම් අප්ප භෝග කියන්නේ බොහොම දුප්පත් දැන් මේ කතාව මහා සමානයි කියන්නේ මහා තන්හෝ තණ්හාව අධිකයි ඊට පස්සේ සතියේ ජායතේ කුල හොඳ එහෙම තණ්හාදික එක්කෙනෙක් දුප්පත් එක්කෙනෙක් කොහොම හරි තියෙන රූපශ්‍රීයක් නිසා හරි මොකක් හරි වෙනත් වාසනා ගුණයකට පොහොසත් පවුලකට සම්බන්ධ වෙනවා පොහොසත් පවුලකට සම්බන්ධ වෙලා ඉහළ සැප විඳිනවා ඊට පස්සේ අර අර කියන ඔක්කොම අමතක කරලා යනවා අන්තිමේදී ඒ සැප පදනම් කරගෙන රජකම තමයි ප්‍රමුඛත්වයේ තමයි ගන්න හදන්නේ අන්තිමේදී ඒක පිරෙහෙන් හේතුවක්. දොරටුවක්. අපි හන්නේ දැන් මේ මම තවත් අංශයකට ඔබ වහන්සේගේ අපි හඳුරන්නේ අවධානය යොමු කරන්න කැමති. දැන් මානෙ ගැන සඳහන් කරනකොට සමහරු ඉන්නවා අපි හන්නේ වයසක අය එහෙම මේ ටිකක් වයසට ගියත් මේ අනිත් අයගේ උදව් උපකාර ගන්න කැමති නෑ. ඇල් වැටෙන්න ගියත් ඇල්ලුවට කැමති, අල්ලනවට කැමති නෑ. නෑ නෑ ඕන්නේ නෑ ඕන්නේ නෑ කියලා ඇලුවේ නැත්නම් වැටෙනවා. නමුත් අල්ලගත්තට පස්සේ ඕන්නේ නෑ ඕන්නේ නෑ පාය එහෙම කියලා අවස්ථාවක් තියෙනවා. අපි හන්නේ සමහර වෙලාවට මම මෙහෙම හිතුවොත් එහෙම අපි වයසට ගිහිල්ලා කවුරු හරි කෙනෙක් හැමතිස්සෙම අනිත් අයගේ උදව් උපකාර අපේක්ෂාවෙන් ඉන්නවට වැඩිය මට පුළුවන් කියන හැඟීම තුල එයාට තනියෙන් ජීවිතය ගත කරන්න කිසියම් ධෛර්යයක් එන්නේ නැද්ද අපේ හන්නේ ඒකේ මාන්නේ යම් කිසි හොඳ පැත්තක් මොකක් හරි එහෙම තියෙන ස්වභාවයක් තියෙනවද අපේ හන්නේ ස්වාමීනි ඇත්තටම මාන්නේ හොඳ පැත්තක් තියෙනවා. දැන් මාන්නේ හොඳ පැත්තක් තියෙනවා කොහොම මේ මාන්නේ හොඳයි කියනව නෙවෙයි. එහෙම. ඒ හොඳ අවස්ථා තියෙනවා නැත්තේ නෑ. එහෙම. සමහරලාට සානද මෙහෙම ගත්ත දැන් ස්වාමීන් වහන්සේ ගෙනාපු උදාහරණෙත් අපිට ගන්න පුළුවන්. තමන්ගේ වැඩ ටික තමන් කාටවත් කරදරයක් නොකර කරගන්න පුළුවන් නම් ඒක ඒක ලොකු දෙයක්. නැත්නම් අනිත් අයගෙන්ම යැපෙන්න මානසිකත්වය හැදෙනවා. මානසිකත්වය හැදෙනවා. කවුරු නැතත් මට පුළුවන් කියන ඒ හැඟීම චිත්ත ධෛර්යයක් උපදවන හේතුවකුත් වෙනවා නේද? සානස දැන් අපි ගත්තොත් අපි ඒක වෙන පැත්තකින් ආව. සමහරලාට දැන් රහතන් වහන්සේ නමක් ගැන අහනවා. මමත් රහත් වෙනවා කියලා කෙනෙක් හිතාගන්න එක ඇත්තටම මාන්නයක් නෙවෙයි. ඒක මාන්නයක් ස්වරූපෙන් ආවට ඒකෙන් හොඳ දෙයක් වෙනවා. දැන් සමහරලාට දැන් කෙනෙක් සීලවන්තයෙක් දැකලා හිතනවා දැන් අර මම ඒ සීලවන්තයාටත් වඩා සීලවන්තෙක් වෙනවා කියලා හිතන එක හොඳයි නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ ඇත්තම ගුණවත්. ඒක අවංකව ඇති කරගන්න අදිෂ්ඨානය. ඒ අවංකව ඇති කරගන්න අදිෂ්ඨානය. අර අනිකා අභිබවා යන්න ඇති කරගන්න සිටවිල්ල නෙවෙයිනේ. ඔව්. අනිකා අභිබවා එහෙම යන්න හිතුවත් ස්වාමීන් වහන්සේ අපි හිතමු දැන් අරයට වඩා මම සිල්වත් වෙනවා කියලා ටික හොඳ පැත්තක් නේ. අපි දැන් මෙහෙම ගමු. දැන් සමහර අය දැන් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපි ගිහි පාර්ශ්වය පැත්තෙන් ගත්තොත් ඉතින් අපි අහනවා කොහොමද පන්සිල් එහෙම රකින්නද? මේ ස්වාමීන් වහන්සේ අපේ પરම්පරාවේ කිසිම කෙනෙක් ස්වාමීන් වහන්සේ මත්වතුර ටිකක් බීලා නැහැ නෙමෙයි කර්මඵලයක් දන්න කමක් නෙවෙයි. අර પરම්පරා මාන්නේ නිසා මත්වතුර බොන්නේ නැහැ. ඒක හොඳයි ස්වාමීන් වහන්සේ දැන් කොහොම වුණත් ඉතින් තමන්ගේ මාන්නය නිසා හොඳ දෙයක්ත් එහෙම හොඳ අවස්ථාවක් සිද්ධ වෙනවා. එහෙමයි. සමහර වෙලාවට දැන් කෙනෙක් කියන අපේ પરම්පරාවෙම කෙනෙක් කවදාවත් සතෙක් මරලා නැහැ. ඒ නිසා අපි කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ. දැන් සමහර අය එනවා දැන් අපේ ස්ථාන වලට ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේ අපේ අම්මලා තාත්තලා මේ මේ ස්ථානෙට බොහොම ඉස්සර මේ දිගටම දන් දීලා තියෙන නිසා අපි මේ දාන දෙන්න ඕනේ. මේ ඇතුව මේ කර්මය කර්මඵල විශ්වාස කරගෙන නෙවෙයි අර પરම්පරාවෙන් ඒ එතන මාන්නයක් වැඩ කරනවා. නමුත් මේ මාන්නේ සොන්නත් හොඳ දෙයක් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. අපේ හන්දරනේ මානයද අභිමානයද? එතන මොකද්ද අපි දන්නේ? එතන අභිමානය කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ තාම මේ අර ඒ පරම්පරාවේ තියෙන පැත්තේ පිළිබඳව Taman සතුටු වෙලා අභිමානයටපත් වෙලා ඒ කියන්නේ අපි මෙහෙම හිටපු පිටසකේ නිසා අපි මේ වගේ පහත් තත්ත්වයකටපත් වෙන්න ඕනේ නැහැ කියලා එතන අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඇති කරගන්නවා. හැබැයි සම්මාන දැන් සමහරව කිසිම වෙන කුසල ධර්මයක් නැත්නම් ස්වාමීන් වහන්සේ නමකට වඳින්න දන්නේ එනතේ අනිත් පැත්තෙන් හරිම බිඳුවේ. නමුත් අරදී ඒක හොඳට තේරෙනවා මාන්නයක් කියන එක හොඳ අතිමාන්නයක් අභිමානයක් කෙසේ වෙතත්. එහෙමයි. ඉතින් අර තාත්තලා මේක කරගෙන අපේ પરම්පරාවේ කවුරුත් මෙහෙම කරේ නෑ. ඉතින් ඒ විදිහට නෑ. මොකද අනිත් පැත්තෙන් ගත්තොත් වෙනත් වෙනත් දේවල් නැත්නම් පන්සලකට යන්නේ පන්සලකට එහෙම උදව්වක් එහෙම කරන්නේ තමන්ට හැකියාව තියෙද්දි. එහෙම. නමුත් අර දේ අපේ પરම්පරාවේ මෙහෙමයි මෙහෙමයි කියලා ඒකට හොඳ පැත්ත කරගෙන යනවා. එහෙම. ඒක ඇත්තරම ලොකු දෙයක්. ඒක මාන්නෙන් ලැබෙන ප්‍රතිලාභ. එහෙමයි. අපේ හැනේ මේ ඒතකොට මානෙ ගැන අපිට දැන් ගොඩාක් කතා කරන්න අවස්ථාවල් තියෙනවා. දැන් තවත් ඒ හොඳ පැත්ත විතර යථාවමාන අයථාවමාන කියන වචන දෙකක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ ගැන මේ මේ සාකච්ඡා කරපු කාරණයක් එක්කම සම්බන්ධ කරන්න පුළුවන්. දැන් මේ යථාමාන අයථාමානය කියලා කියන්නේ දැන් ඇත්තටම යථාමානය කියලා කියන්නේ මේ තියෙන දෙයක් හා සම්බන්ධව මාන්නය ඇති වෙනවා. එහෙම. එයාගෙත් තියෙන ලොකු උගත්කමක්. එයාගේ උගත්කම පිළිබඳව එයාට මාන්නයක් ඇති වෙනද? එහෙම මිනිසුන්ට තියෙනවානේ. තමන්ගේ ලොකු ධනයක් තියෙනවා. ඒ ධනෙ පිළිබඳව තමන්ට ලොකු මේ සමානයක් ඇති වෙන මේක රැක ගන්න. ඒතකොට ඒ ඒ මානියත් එක්කම එනවද අපි හන්දර අනිත් අය පහත් කරන හැඟීමකුත් එනවද? පහත් කරන හැඟීමකුත් එනවා. නැත්නම් මේ ධනෙ තියනවා කියලා මානියක් තියෙනවා එච්චරයි. එහෙම නැතුව අනිත් අය දුප්පත් දැන් අනිත් තමන්ට ධනෙ තියෙනවා අනිත් අයට නෑ කියන සංඥා වෙනවා. එනවා. ආ. හැබැයි මෙතන කියන්නේ යථාව කියලා කියන්නේ නම් තමන්ට තියෙන දෙයක් පිළිබඳව. ඒ සාමාන්‍ය කියන්නේ මේ කිසි දෙයක් නෑ. තමන් නිකන් මනක්කල්පිතව නිකන් ආරුඪ කරගන්නවා මට උගත්කම තියෙනවා මට රූපය තියෙනවා මට මගේ પરම්පරාව හොඳයි මේ නැති දෙයක් පිළිබඳව නිකන් පිස්සුවක් ඔලුවට ගහගෙන අමුතු දෙයක් හදාගෙන මේ මාන්නයක් ඇති කරගෙන ඉන්නවා නේද? අතරම පුහුදු ණයට බොහෝ දුරට ස්වාමීන් වහන්සේ මේ අයතාව මාන්නේ තියෙන ධර්ම දැනුමක් නැති අයට. එහෙම. ඒ අතරම දැන් අපි හැබැයින් Taman තුල නැති දෙයක් පිළිබඳව තමන් තියනවා කියලා හිතලා මානෙට. ඕනේ. තමන්ට ලොකු දක්ෂතාවයක් නැහැ. අපි ඒ දක්ෂතාවයක් නැහැ. තමන් හිතනවා තමන්ට හැමදේම පුළුවන් කියලා. දැන් මට මතක් වෙනවා අර පුංචි කතාවක්. ඒ කතාව තුළින් හොඳට අපිට තේරුම් ගන්න පුළුවන් මේ අයතාව මාන්නේ. ඒතර සමහරවිට අර කපුටයි දියකාවයි. එහෙම. ඒ ඇත්තටම කපුටා දියකාවයි බොහොම හිතවත් ඉතින් මිත්‍ර ධර්මයක් ඇති වෙලා තිබුණා. මොකද අද කාලේ වුණත් අපිට ඔය හොයාගන්න පුළුවන්. දැන් සමහරවිට මේ ප්‍රතිවිරුද්ධ සත්තු බොහොම සමග වෙලා ඉන්නවා. මලර කොටියෙක් ළඟ ලේන්ෙක් තියලා තියෙනවා. ඒ ඊළඟට මේ පූසෙක් ළඟ මීයෙක් බොහොම මේ පූසාර මීයක් අද තියෙනවා. මේ සත්ව අතරත් මිත්‍ර ධර්ම ගොඩ නැගෙනවා. ඉතින් මේ කපුටයි දේකාවයි අතර ලොකු මිත්‍ර ධර්මයක් ගොඩ නැගිලා. ඉතින් කපුට ගෙනත් දෙනවා දේකාව කනවා. දේකාව ගෙනත් දෙනවා කපුට කනවා. දවසක් කපුට කල්පනා කළා දැන් මේ දේකාවත් කළු පාටයි මමත් කළු පාටයි. ඊළඟට දේකාවටත් පියාඹන්න පුළුවන් මටත් පියාඹන්න පුළුවන් මූටත් හොටයක් තියෙනවා මටත් හොටයක් තියෙනවා අපි දෙන්නම එක වගේ එහෙමයි එහෙමනම් මම මොකටද මේ දියකාවා ගෙනත් දෙන්න මේ මාළු අල්ලගෙන දෙනවම කන්නේ මාන්නයක් ඇති වුණා එහෙනම් තමන්ගේ දක්ෂතාවයක් නෙමෙයි අයතාව මාන්නයක් හ්ම් තමන්ට ඒ පිළිබඳව එහෙම එකක් නෑ ඉතින් මෙයා ඉතින් මේ අර වැරදි මෝහයෙන් කල්පනා කරලා මෙයා හිතුව මම මේ වැඩේ කරන්න ඕනේ යාගේ කුලයට යාට ඒක ආපු දෙයක් නෙවෙයි ඒ අන්තිමට කපුටා මොකද කරේ බියකාව නැති වෙලාවක අර විදිහට මාළු අල්ලන්න වතුරට ගිරුණා. එහෙනම් ඒ වෙලාවේ කපුටට ඒ ශක්තිය නැහැ. ඉතින් අර තිබිච්ච බිය කෙවිල්ලලා හොයලා කපුට නිරතක්ෂයටපත් වුණා. එහෙනම් ඒතකොට සානස බලන්න අර Tamanට දක්ෂතාවය නැහැ දැන් සමහර වෙලාවට Tamanට පුළුවන් කියලා හිතලා දැන් දැන් Tamanට දැන් තමන්ගේ තියෙන දෙයක් හා සම්බන්ධව නම් ප්‍රශ්නයක් නැහැ. දැන් තමන්ට කිසිම ඒ පිළිබඳව හැකියාවක්, දක්ෂතාවයක් නැතුවනේ අපිටත් පුළුවන් කියලා හිතලා දැන් ගොඩාක් අද සමාජයේ මිනිස්සු ඕකෙන් පිරිනවා. දැන් මේ ඔන්න බලනවා ලෝකයේ තියෙන බොහොම ධනවත් මිනිස්සු ඉන්නවා. ඒක එක ක්‍රියාකාරකම් කරන මිනිස්සු ඉන්න. ඒකට මූල බීජ ඒකට අවශ්‍ය වටපිටාව සකස් වෙලා තමයි දෙන්න කියලා තියෙන්නේ. එහෙමයි. ඒක කිසිවක්ම නැති කෙනා මටත් පුළුවන් කියලා ගත්තොත් අර හිතපු තැනම තමන්ගේ තිබිච්ච මුල මුදලුත් නැහත්ති කරගෙන හිතපු තැනම පහළට වැටෙන්න පුළුවන්. මේ ආයතාව මාන්නේ නිසා. අපි හන්නේ මේ තියෙන දෙයක් ගැන මානයට පත්වීමයි නැති දෙයක් ගැන මානයට පත්වීමයි මානය සම්බන්ධයෙන් ගත්තොත් දෙකම මානය දෙකම මානය මේ දැන් කෙනෙක් කියන්න පුළුවන් නැති දේවල් ගැන මානයටපත් වෙන්න මට උවමනාවක් නැහැ මම මේ කියන්නේ මට තියෙන දේ ගැනයි මම මේ කියන්නේ කියලා ඒ තියෙන දේ ගැන කියන එක ඒකෙන් මානයටපත් වෙන එක සාධාරණීකරණය කරන්න හදනවා ඒත් එච්චර හොඳ දෙයක් නෙවෙයි නේද? ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් මෙතන අර තියෙන දෙයකට මාන්නයක් තියෙන අපි සාමාන්‍ය බැලු බැලමට ආයාට මාන්නයක් තියෙන කෙනෙක් අපි මේ ධර්මානුකූලවනේ ඒක යම් කිසි සාධාරණයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. නමුත් නැති දෙයකට මාන්නයක් ඇති කරගැනීම ඉතාම භයානකයි. එහෙම. කොහොම වුණත් යථාමානෙ වුණත් අයථාමානෙ වුණත් මානෙ දෙකම මානෙ තමයි. මානෙ තමයි. ඒක නිසා ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය දැන් මේක සංයෝජනයක් ඇටියට මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ මේ සියල්ලම නැති කරලත් මාන්නේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් එතනදලා සමානවට මේ ධ්‍යාන අවිඥා පිළිබඳව හා දැන් අර අනුරුද්ධ මහරහතන් වහන්සේ මීට කලින් කතා කළේ අනුරුද්ධ මහරහතන් අතර ඇතුණා නම් මට මේ ඔක්කොම පුළුවන් අය මට තාම බැරුණානේ මේ කෙලෙස් නැති කරන්න අර ඒතකොට මට මේක මෙච්චර දේවල් පුළුවන් අර බලන්න ශනිකව ඒ මාන්නේ එනවා එනවා එහෙම එහෙමනම් මේක ඒකයි අර නිවන් දකිනා ඒ නිවන දක්වාම මේ මාන්නේ පවතිනවා කියලා තථාගතයන් අපි හන්නේ දැන් මේ මානෙ ගැන අපි සෙය්‍යමාන සදිසමාන හීනමාන ආදී වශයෙන් යථාවමාන අයථාවමාන වශයෙන් ආදී වශයෙන් කතා කළා. නිතරම ධර්මයේ කතා වෙන වචනයක් තියෙනවනේ අස්මිමානය කියලා කතාවක් තියෙනවනේ අපි හන්නේ. මේ එහෙමයි. එතකොට මේ අස්මිමානය රහත් වෙනකම්ම පූදුම් හිතක තියෙන ස්වභාවයක්. මේ එතකොට අපි හන්නේ ඒ අස්මිමානය නැති කර ගැනීම සඳහා සහ මානිය දුරු කිරීම සඳහා උපකාර විය යුතු කුසල ධර්මයේ කුමක්ද කියලා මේ අවසාන වශයෙන් වැඩසටහන සමාප්තිය සනිටුහන් කරමින් විස්තර කරා. ස්වාමීන් වහන්සේ දැන් ඒකට අපි මූලික වශයෙන්ම මාන්නේ නැති කරගන්න අපි මුලින්ම මතක් කළා. මූලික වශයෙන්ම තියෙන දේ තමයි මාන්නයට තියෙන හොඳම බෙහෙත තමයි අනිත්‍ය සංඥා භාවයේ තබ්බ අස්මිමාන ස්වාමීන් වහන්සේ කියපු නමින්ම තියෙනවා අස්මිමාන සම්මුගතාය. එහෙනම් මාන්නය නැති කරන්න නම් මම මම සංඥාව නැති කරන්න නම් මාන්නය නැති කරන්න නම් අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරගන්න ඕනේ. අපි අනිත්‍ය සංඥාව පිළිබඳව ගොඩක් කතා කරලා දෙන අපේ පින්නතුල දන්නවා. ඊළඟට දැන් බොහෝ දෙනා ඇත්තට මේ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කරන අය දැන් තාම ප්‍රාථමික එහෙම ඉන්නේ. එහෙම. ඒ අයට දැන් ඇත්තට මාන්නේ නැති කරගන්න සාමනක හොඳම දෙයක් තමයි අපි මේට කලිනොත් ඒවා මතක් කරලා තියෙනවා. උදාාර චරිතවත් ඇති පුද්ගලයෝ ගැන කල්පනා කරන්න ඕනේ. එහෙම. මොකද අද කාලේ දැන් අද අපි අද මේ වර්තමාන සමාජයේ ගත්තත් ස්වාමීන් වහන්සේ මේ මාන්නේ තියෙන පුද්ගලයා පරිහානියටපත් වෙනවා. එම් කිසි ආයතනයකින් ප්‍රධානයා ඔළුව පුම්බගෙන බොරුවට ඉන්නවා නම් එතන සම්පූර්ණ යාගේ සහ ඒ ආයතනය කඩා වැටෙනවා. ඉතින් අපේ විහාරස්ථානයක වුණත් භාවනා මධ්‍යස්ථානයක වුණත් ඉතින් මාන්නෙ ඉඳමිලා එනකොට එතන දිනුවක් ඇති වෙන්නේ නැහැ. ළඟට ඒ පුජ්‍යලාට පරිහානියක්මයි වෙන්නේ. මොකද එයාම තමයි හිතාගන්නේ මම මොකක්ද වෙන කවුරුත් කියන්නේ එයාම ආරෝඪ කරගෙන එයා ඒ තුළ ජීවත් වෙනකොට ඉතින් පරිහානියක් සිද්ධ වෙනවා. ඉතින් පරිහානිය ගැන විශේෂයෙන් කල්පනා කරන්න ඕනේ. දැන් බලන්න. සමහරලාට දැන් රූප සම්පත්තෙන් බොහොම ලස්සන කෙනෙක් ඉන්නවා. හැබැයි හද්දික මාන්නේ. එහෙම. ඒක යාගේ අර ලස්සන පේන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. දැන් අපි හිතමු එච්චර ලස්සන නැහැ. රූප සම්පත්තිය එච්චර නැහැ. හැබැයි හරියම නිහතමානී, නිර්හංකාරයි. එයාගේ නැති ලක්ෂණක් පේනවා. මොකද ඒ අර නිහතමානීකම නිසා මේවා අපි හිතන්න ඕනේ. ප්‍රාථමිකව ඉන්න කෙනා. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ උදාාර චරිතවත් ඇති පුද්ගලයෝ ගැන හිතන්න ඕනේ. දැන් අපිට මේ ශාසනය තුළ මේ නිහතමානීත්වයේ ප්‍රතිබිම්බයක් හැටියට සඳහන් කරන්න පුළුවන් නේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. ඒ ඇත්තටම උන්වහන්සේගේ ජීවිතය ගත්තාම එක එක් අවස්ථා ඕනනම් සෑහෙන තියෙන උන්වහන්සේගේ අවස්ථා දැන් අර මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේත් එක්ක කරපු රතවිනිත සාකච්ඡාව. එහෙම. ඉතින් මන්තානි පුත්ත පුන්නහාමුදුරු දන්නේ මේ සරියුත් මහරහතන් වහන්සේ කියලා. ඉතින් උන්වහන්සේ බොහොම හොඳට විස්තර කරන්න ගිහිල්ලා අන්තිමට අහුවා උන්වහන්සේ කවුද? ඒ වෙලාවක මම තමයි උපතිස්ස මගේ නම මම තමයි සාරිපුත්ත කියන්නේ. එලා මන්තානි පුත්ත ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශනය බලන උන්වහන්සේ නැගිටලා කිව්වේ මොකද්ද? ස්වාමීනි මේ බුදුරජාණන් වහන්සේ හා සමාන ශ්‍රාවකෙක් නේද මගේ පිටිපස්සෙන් ඇවිල්ලා මාත් එක්ක මේ බොහොම නිහතමානීව මේ ප්‍රශ්න විසඳුවේ. මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියලා දන්නවනම් මට කීයටවත් මේ රතවිනිත් උපමාව සිහි වෙන්නේ නැහැ කිව්වා. ඒ තරම් උන්වහන්සේ වදාළ එතන මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ නියතමානිත්වයේ ප්‍රතිබිම්බයක්. එහෙම අපහන්න දැන් අර පැහැදිලි සාරිපුත්ත සීහනාද සූත්‍ර දේශනාදී පවා සඳහන් වෙන්නේ මේ අත පිස්නාවක් වගේ මම ඉන්නේ අංහලිච්ච පින්ගොනෙක් වගේ ඉන්නේ. දුප්පත් අහිංසක රොඩි කොල්ලෙක් වගේ මම ඉන්නේ මේ සංඝ පිරිස මැද්ද කියලා උන්වහන්සේ තමන් වහන්සේගේ නිහතමානීකම් පැහැදිලි කරනවා. අපි හන්නේ කාල වේලාව අවසන් නිසා අපිට මීට වැඩි සාකච්ඡා කරන්න වෙලාව නැහැ. අපි හඳුරු පැහැදිලි කළා බොහොම ලස්සනට. උදාාර චරිතවත් පුද්ගලයන් පිළිබඳව කතා හිතලා මානෙ අඩු කරගන්න පුළුවන් කියන. දැන් සෙය්‍ය මානෙ විදිහට ගත්තත් කවුරු හරි කෙනෙක් තමන් ඉහළ තියලා හිතනකොට ඒ ඊට වැඩි තවත් මට වැඩි ලස්සන තවත් අය ඉන්නවා කියලා තව දුරටත් කල්පනා කරලා බැලුවොත් සමහර ඒ සෙය්‍යමානිය නැති කරගන්න පුළුවන්. සදිසමානිය ඇති වෙන වෙලාවක මට වැඩි තවත් ඉහළ හොඳ ඉහළ අය ඉන්නවා කියලා හිතලා හොඳ චරිතවත් අය ඉන්නවා කියලා සදිසමානිය නැති කරගන්න පුළුවන්. ඒ වගේම හීනමානියක් ඇති වෙන වෙලාවට මට වැඩි උත්තරමයන් සමහර වෙලාවට බොහොම අනතිමානීව ජීවත් වුණා මම මෙතන හීනමානී ඇති කරගන්න ඕන නෑ කියලා මානිය ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම රූපයෙන් මත් වෙච්ච අයට ඕනනම් අසුබ භාවනාව, පිළිකුල් භාවනාව સિદ્ધ කරලා රූපය දිහා බලලා ඒ රූපයේ මදේ නැති කරගන්න අවස්ථා තියෙනවා. ඉතින් දහම තුල මානය මදය මැඩ පවත්වන්නට බොහෝ ක්‍රමවේද තියෙනවා. ඒවා අධ්‍යයනය කරන්න පැයකින් සියල්ල කියා නිම කරන්න අවකාශ ලැබෙන්නේ නැහැ. ඉතින් ඉදිරියේදීත් අපි ඊට ලැබෙන වෙලාවට ඊගෙන යම් යම් මට්ටමින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන කෙසේ වෙතත් අපි අද ඊටාම අර්ථවත් හොඳ සාකච්ඡාවක් සරල මට්ටමින් වුණත් ඔබේ ජීවිතවලට ගලපා ගන්නට හැකියාව තියෙන විදිහේ වටිනා උපදෙස් රසකින් යුක්ත සාකච්ඡාවක නියැලෙන්න අවකාශ සැලසුණා. අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය අපහා ඔබහා බෙදා දෙන්නට නිර්ලෝභීව කටයුතු කරපු අනතිමානී ගුණයෙන් කවදත් අපහා රැඳෙන අපේ පින්වත් ඉරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට අද දවසේ සිදු කරගත් උතුම් කුසල ධර්මයන්ගේ ආනිසංස බලයෙන් නිදුක් නිරෝගී සුව චිරජීවනය වේවා කියලා අපි පිටසිතින් ප්‍රාර්ථනා කරනවා. මෙන් ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව අදට මෙයින් સમાප්ත කරනවා. හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බල මහිමෙන් සියලු ශාන්තිය වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ධම්මානුපස්සනා එන්නේ ධර්මය දකින්න අවබෝධ කර